ආනන්ද මහින්කන්ද මහත්මයා සලන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අදත් ඔබ වහන්සේ ගොඩාක් වටිනා කරුණු ටික අපට මතක් කරලා දුන්නේ සාමාන්‍යයෙන් දැන් අර ඔය ගුරු නෙමෙයි මේ සේවක සහ හාම්පුතා අතර ඔය සම්බන්ධතාවයේදී දැන් ඇත්තටම අවංකවම දෙපැත්තටම හිතනවා ඒ කියන්නේ හිතන්න දැන් සේවකයාට හිතෙන්න පුළුවන් ස්වාමියා Tamanට අවශ්‍ය දේ කරන්නේ නැහැ කියලා. මම වැඩියෙන් වැඩ කරනවායි කියලා. එතකොට සේවකයා ස්වාමියා හිතන්න පුළුවන් සේවකයා ඇත්තටම Tamanගේ කාර්යය කරන්නේ නැහැ කියලා. ඒක අවංකවම ඒගොල්ලෝ හිතන දේ වෙන්න පුළුවන්. දැන් ඒ ඒක ඒක බැලන්ස් කරගන්නකොට ස්වාමිනා තමයි මතක් වුණා මෙන්න මෙහෙම දෙයක් අර දැන් අපි ආයතනේ ඔබ වහන්සේ මතක් කරා එක ආයතනේ ප්‍රධාන කොට ගත්තා නම් ඒ කියන්නේ මේ ආයතනය කියන්නේ පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ පුද්ගලයා ජීවත් වුණොත් සමාජයට මහ යහපතක් කරනවා. ඒ කියන්නේ සේවකෙන් පඩිනක් ලැබෙනවා, මේ රජයට ආදායම් බදු ලැබෙනවා. ඒතකොට තරංකාරීත්වය වැඩි වෙනවා. ඒ ආදි වශයෙන් සේවා සම්බන්ධ කාටත් ඇති වෙනවා. ඉතින් එහෙම හිතුවම ස්වාමීන් වහන්සේ ඒක හරි වටිනවා. ඇත්තම ඇත්තටම උතන ගලපගන්නේ. ස්වාමීන් කියන්නේ ඔව්. ඇත්තටම මේ කතාව හරීම වැදගත් කාරණා දැන් අපි අපි මේ සමස්ත භූමිකාවලදී අවධානය යොමු කළ යුත්තේම එතනටයි දැන් මේ භූමිකා කියන ඒවාෙහි වැදගත්කම වගකීම අපට වැටහෙන්නේ මේ සමස්තය එකට ගත්තොත් විතරයි. එහෙම නැතුව පුද්ගල වශයෙන් අපි හිතන්න ගත්තොත් එහෙනම් මේ එකම භූමිකාවකවත් යුතුයකම් වගකීම් අපි ඉටු කරන්නේ නැතුව මග හරින්න තමයි උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තහම දැන් අමුසැමේ ඒ කියන්නේ ගෘහස්ත ගෘහය ගත්තාම එතකොට මේ බිරිඳට සමහරලාට අමතක වෙනවා දැන් අපි මේ එක කුටුම්බයක් මේ පවත්වන්නේ සැමියාට සමහරට අමතක වෙනවා මේ කුටුම්බයක් පවත්වන එක. එතකොට දැන් මුලදී ඒගොල්ලෝ විවාහ වෙන්නේ එහෙම ලොකු සැලසුම් ඇතුව හුඟක් බලාපොරොත්තු ඇතුව සිහින ඇතුව තමයි විවාහ වෙන්නේ. හැබැයි විවාහ වෙලා ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට අමතක වෙනවා අර මේ දෙදෙනාම එකතු වෙලා පවත්වන්නේ එක පවුලක් කියන එක. ඒ පවුලක් කියන ඒකකය තුල සමගිය, දියුණුව, සතුට ඒ ටික රඳා පවතින්නේ එක්කෙනෙක් මත නෙමෙයි දෙදෙනා මතයි කියන එක. එතකොට එහෙම හැඟුණොත් තමයි ඒ සමස්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සතුට වෙනුවෙන් සෝය වෙනුවෙන් යහපැවැත්ම වෙනුවෙන් යම්කිසි කැපකිරීම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර හැමතිස්සෙම කැපකිරීම කරනව වෙනුවට අයිතිවාසිකම් ගැන කතා කරමින් ඒව දිනා ගන්නට වෑයම් කරන්න හැමතිස්සෙම අර සමස්තය ආයතනයක් හැටියට එහෙම නැත්නම් ඒ සමස්තය තුලයි අපි නඩත්තු වෙන්නේ කියන කාරණය නොදකින නිසා දැන් ඔබතුමා කිව්වා වගේ ආයතනය කියන්නේ පුද්ගලයෙක් හැටියට හෝ එහෙම නැත්නම් අපිට පුද්ගලයෙක් හැටියට නොගන්න නොගත්තා වුණත් දැන් මේ ආයතනය පැවතුනොත් මේ සේවකයාටත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොට ආයතනයේ පැවතුනොත් මේ පාලකයාටත් එහෙම නැත්නම් හාම්පුතාටත් මේක නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මේ දෙක දකින්නේ නැහැ. ඉතින් මේ දෙක දැකීම පිළිබඳ වැඩි වගකීම හැබැයි පැවරෙන්නේ හාම්පුතාගේ පැත්තට. මොකද සේවකයා කියන කෙනා ඒ සියල්ල දැකගෙන තේරුම් අරගෙන මේක සමබර කරන්න දක්ෂයෙක් නෙමෙයිනේ. ඒ දක්ෂතාවයක් නැති නිසානේ යා සේවාකම් කරන්නට පැමිණලා තියෙන්නේ. හාම්පුතා කියලා කියන්නේ දැන් තව පිරිසක් පාලනය කරන කෙනෙක් නේ. ඒතර හාම්පුතාටනේ වැඩි වගකීමක් තියෙන්නේ. අනිත් පිරිස කොහොමද හසුරුවන්නේ කියන එක ගැන. එතකොට ඊතරදී වැඩි වගකීමක් පැවරෙන්නේ ධර්මතාවයක් හැටියටම හාම්පුතාටයි. මොකද එයා තමයි තමනුත් සමතුලිත වෙලා අනිත් කෙනත් සමබර කරවීමේ යාන්ත්‍රණය මෙහෙය විය යුත්තේ. එහෙම නැතුව සේවකයා මේක හඳුනාගත්තා කියලා ඔහුට කළ හැකි දෙයක් නෑ. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් අපේ රටේ පරිපාලන ක්ෂේත්‍රයේ එතකොට දේශපාලන ක්ෂේත්‍රයේ යම් අර්බුදයක් ඇති වෙනවා නම් එතකොට මහා ජනතාව හැටියට යම්කිසි එක පුද්ගලයෙක් මේක තේරුම් ගත්තයි කියලා ඔහුට ලොකු කාර්යභාරයක් එතනදි කරන්න බෑ මොකද ඔහුගේ භූමිකාව තුල අතන්ට අත ගහන්න බෑ එතකොට දැන් සේවකයා යම් ප්‍රමාණයකට සබුද්ධික වෙලා ප්‍රඥාවන්ත වෙලා හාම්පුතාගේ දුර්වලකම් හඳුනාගත්තා කියලා ඔහුට පුළුවන් කමක් නැහැ හාම්පුතාව සකසන්න. හැබැයි හාම්පුතාට පුළුවන්කම තියෙනවා තමන්ගේ දුර්වලකම් හදාගන්නත් සේවකයාගේ අඩුපාඩු දැනගත්තොත් ඒක සකසන්නට යම් වැඩපිළිවෙලක් යොදන්නට පුළුවන්. ඉතින් අන්න එහෙම පැත්තක් එතන තියෙනවා. හැබැයි ඉතින් දැන් අඹුසමේ භූමිකාව වගේ ගත්තාම එතන එහෙම එක පැත්තකට අපිට පවරන්න බෑ. දෙදෙනා විසින්ම සමව ඒ වගකීම තේරුම් අරගෙන කටයුතු කරන්න වෙනවා. ඉතින් මේ බඳු තැන්වලදී අර ආයතනය කියන එකට මුල් තැන දුන්නොත් විතරයි අපිට යම් යම් කැපකිරීම කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් හැමතිස්සෙම පෞද්ගලිකාර්ථය ගැන සලකලා ආයතනය පැත්තකට දාලා Tamanට ලැබෙන්න ඕන ප්‍රතිලාභ ගැන විතරක් හිතනවා. ඉතින් එහෙම වෙනකොට තමයි රටක් වුණත් ආයතනයක් වුණත් ටික කාලෙකින් බංකොලොත් වෙන්නේ. අතන සමහරෙන් දැන් ඔය මේ දිනු රටවල් වල ඒ ආයතන සංකල්පය ඒ කියන්නේ මේ ආයතනයේ පුත්තරම් දැන් ලංකාවේ නම් නීතියෙන් ආයතනයක් ආයතනය තමයි පුද්ගලයා වෙන්නේ. ඔව්. පුද්ගලයා වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉන් කියන්නේ ඒක නීතික නීතික භාවයකුත් තියෙනවනේ. කියන්නේ ආයතනය නම් පුළුවන් කාටද නඩු පවරන්න ඒ වගේ දේවල් කරන්න. මම හිතන්නේ ඒ ඒ සංකල්පය අපේ ලංකාවේ මිනිස්සුන් ගොඩාක් නෑ. දැන් කාම්පුතාදියා බලන්නේ තමන් උසුරාගෙන ආපු මිනිහෙක් මිසක් රටට සේවයක් කරන ඒ ගතිය අපේ ඉතලක් නැහැ. මම හිතන්නේ ඒක අපි වර්ධනය කරගන්න ඕන දෙයක් වෙන්නේ නැති අපේ ලංකාව විශේෂම කට්ටිය.